ප්‍රත්‍යවේක්ෂා දේශනා මාලාවේ 18 වන සතියේ පළමු දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙනෙන්නට මේ සඳුදා දවසේ අප සූදානම් වන්නේ. කියා පහදා දෙන්නේ මහා චත්තාරීසක සූත්‍රය පිළිබඳව ඒ ඇසුරුණුයි දේශනා මාලාව මේ සතිය පුරාවට ස්වාමින් වහන්සේ සිදු කරන්නේ. ඉතින් අපි සියලු දෙනා নমස්කාර පූරකව ගෞරවනීය ස්වාමින් වහන්සේට ඇරයුම් කරමු. මෙතෙන් පටන් අප සම්මදනා කෙරෙමෙත් සිටින් මේ දේශනාව පවත්වන හැටියට සාදු සාදු සාදු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 යං වෝ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි සෝපනීසෝ සපරික්ඛාරෝ තං සුනාත සාදුකං මනසිකරෝත වාසිස්සාමි තී සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය નિවැරදිව සකස් කරගන්නේ නැතුව අපේ సంతානය තුළින් මේ නිවැරදි සිතුවිලි ඕනෑම තත්ත්වයක් යටතේ නැగిලා යන විදිහට අපේ හිත සකස් කරගන්නේ නැතුව අපිට නිවන් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. අපි මේ ලෝකේ බොහෝ දේවල් දකිනකොට, අහනකොට, විඳිනකොට ඇලීම්, ගැටීම්, මුලාවීම් තිබෙනා ඒවත් එක්ක අපිට මේ හිත ඍජුව අරගෙන ලෝකේ සත්‍ය தත්ත්වය අවබෝධ කරගන්න පුළුවන්කම නැහැ. ඒකින්ද ඕනෑම තත්වයක් යටතේ අපි ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව ඉන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. ඉතින් මේ කාරණාවත් එක්ක අපි අද ධර්මදේශනාව ආරම්භ කරන්නේ. අද අපි සූදානම් වෙන්නේ නව සතියේ මහා චත්තාරීසක සූත්‍රය පිළිබඳව සාකච්ඡා කරන්න හේතුව අපිට මතක ඇති මේ පින්නන්තයට නිවන් මාර්ග දේශනා මාලාවේ අපි මේ පිළිබඳව සාකච්ඡා කරා. නමුත් ඒ ධර්ම කරුණු ගොඩක් හැමදාම අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහනේ සාකච්ඡා කරන්නේ ඒන් ලබාගත හැකි ප්‍රායෝගික ජීවිතයට එකතු කරගත යුතු දේවල්. අපි කොතනද ඒකේ ප්‍රායෝගික පැත්ත? කොතනද මම එතනින් වෙනස් වෙන්නේ? මට වෙනස් වෙන්න පුළුවන් මොනවාද? මහා චත්‍රාසී සත්තාරීසක සූත්‍රය ආශ්‍රයෙන් මගේ ජීවිතය වෙනස් කරගන්න මම මොනවද ඒක රාශී කරගන්නේ කියන එක තමයි ඒ කරුණු දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕනේ නම් ඒ පිළිබඳව දැනගන්න ඕනේ නම් නැවත අතීත දේශනාවල් අරගෙන ශ්‍රවණය කරන්න ඕනේ. මොකද අපි ප්‍රායෝගික තලයකට මොකද අද පැවරීමක් හම්බෙන්න ඕන දවස මොනවා හරි නේද? ඒ කියන්නේ මේ දේ අපි කරන්න ඕනේ කියලා. ඒකෙන්ද මේ පිළිබඳව අපි කරන්න ඕනේ මොකක්ද කියලා මේ මහා චත්තාසික සූත්‍රයේ සසරෙන් මිදෙන මඟ ඉතා පැහැදිලි විග්‍රහයක් තියෙන නිසා වෙන් අනිත් ඒවා නැතුව නෙවෙයි මෙතනදී අපිට අවශ්‍ය කරන ගැඹුරු ධර්ම කරුණු කීපයක් ඍජුවම සාකච්ඡා කරලා තියෙන හින්දා මම මේ සතිය පුරාවට අපි මේක පිළිබඳව සාකච්ඡා කරනවා ධර්ම දේශනා සාකච්ඡා ආදි වශයෙන් මේ පිළිබඳව කතා කරනවා. එතකොට අපි මූලිකවම ගමු මේකේ දේශනා කරන්නේ සම්මා සමාධිය දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ. නිකං සම්මා සමාධිය නේ ආර්ය වූ සම්මා සමාධිය. හරියං වූ භික්කවේ සම්මා සමාධින් දේසිස්සාමි. ස උපනීසෝ ස පරික්ඛාරෝ. සම්මා සමාධිය ගැන නැවත කියනවා. ආර්ය වූ සම්මා සමාධිය දේශනා කරනවා කුමන එකක්ද ස උපනීසෝ ස පරික්කාරෝ ප්‍රත්‍ය නිසා උපදින පරික්කාර වෙලා සපරික්කාර වෙලා උපදින සම්මා සමාධිය. ඒ කියන්නේ හේතු වෙලා යමක් හේතු වෙලා එකතු වෙලා උපදින. හේතු වෙලා ඒක රාශී වෙලා උපදින සම්මා සමාධිය ගැන දේශනා කරනවාය කියලා. එතකොට මොකක්ද මේ සම්මා සමාධිය? ඒක ඒ කියලා කියන එක මොනවට මෙනෙහි කරන්න ඕනේ? තං සුනාත සාදුකං මනසිකරෝත. මේක හොඳින් මානසිකාරණය මානසිකාරය කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි මේක භාවිතයට ගන්න ඕනේ කියලා. ඔන්න උතන තමයි අපි මේ සූත්‍ර ධර්මයේ පළවෙනි කාරණාව භාවිතා කරන්න ඕනේ. අපේ ඇත්තෝ ශ්‍රවණය කරනවා භාවිතා කරනවා අඩුයි. හරි ඒකින්ද අපි භාවිතයට ගන්නවට ඕනේ. එතන අපි බලමු මොනවද මේ භාවිතයට ගන්න කියලා. එතකොට මොකක්ද මේ ප්‍රායෝගික தත්ත්වය මොකක්ද මේ සමාධිය? මොකද්ද මේ සමාධිය කියලා කියන්නේ බලන්න. සමාධියක් කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවයක්. කුමකද? කුසල සිතුවිල්ලක ඇතිවන චිත්ත ඒකාග්‍රතාවය. එතකොට සිතක් සකස් වෙන්නේ කොහොමද කියලා අපි දැනගෙන තියෙන්න ඕනේ. හරිද? මෙතන පැහැදිලිවස උපනිෂෝස පරික්ඛාරෝ කියලා මෙතන සඳහන් කරනවා. මොකක්ද මොකක්ද මේ සම්මා සමාධිය කියලා නැවත මේ සූත්‍රයේ විග්‍රහ වෙනවා. කතමෝච භික්කවේ අරියෝ සම්මා සමාධි ස උපනිෂෝස පරික්ඛාරෝ. මොකක්ද මේ මේ ප්‍රත්‍ය වෙන්නේ මොනවද? එකතු වෙන්නේ මොනවද මේ සම්මා සමාධිය කියලා සඳහන් කර සෝපනීසස පරිකාරෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා වායාමෝ සම්මා සති කියන අංග හත යාකෝබිකවේ ඉමේ සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්කතා ඉමේහි සත්තංගේහි ඒ සත්තේ අංග හතේ චිත්තස්ස ඒකග්ගතා පරික්කතා අන්න මේ අංග හත එකතු වෙලා හැදෙන සමාධිය තමයි සම්මා සමාධිය කියන්නේ මොනවද සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති හරි ඔන්නේ සමා ඔන්නේ ඔන්නේ සමාධියට කියනවා මොකක්ද මාර්ග සමාධිය කියලා හරි එහෙනම් කවදා හරි අපිට මාර්ගසිත උපදිනවා කියන්නේ මොකක්ද කියලා දැන් අපිට ඔන්න පැහැදිලි දැන් පැහැදිලි වෙන්න ඕනේ. මොකද්ද මාර්ගසිත උපදිනවා කියන්නේ? මේ අංග හතක එකතුවක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන අංග හතම එකතු වෙලා සිතක් හැදෙන්න ඕනේ. හතම එකතු වෙලා සිතක් හැදුනද එතන හැදෙන්නේ මාර්ග සිත. හරි? එහෙනම් මොකක්ද මේ වෙන්නේ? අපේ තුලින්ම ඉපදවාගත යුතු මේ ධර්මතාවය පිළිබඳව අපි යම් කිසි දෙයක් දැනගෙන තියෙන්න ඕනේ කියලා හිතෙන්න ඕනේ. ඇත්තටම අපේ හිතක සකස් වීම කොහොමද කියලා බලන්න. මේ එකතු වෙනවා හේතු වෙනවා කියන එක. මේ බලන්න මට කෙනෙක් ගැන මිත්‍රත්වයක් ඇති වෙනවා. යාළුකමක් ඇති වෙනවා. දැන් මට ඉතින් යාළු හිතක් ඇති වෙලා තියෙනවා කෙනෙක් ගැන. ඒ ආසන්නම ඉන්න තව කෙනෙක් ගැනත් මට යාළු හිතක් ඇති වෙනවා. යාළුවෙක් කියලා හිතෙනවා මට. හරි. එතකොට මේ එක තැනැත්තෙක් ගැන යාළුකමක් ඇති වුණා. ඒහා සමානව ප්‍රබලව තව කෙනෙක් ගැන යාළුකමක් ඇති වුණා. දැන් මේ දෙකම වුණාට පස්සේ මට මොකද වෙන්නේ? දැන් මට එක හිතක් පහළ වෙනව නේද? දෙන්නම එක තැන හිටියොත් දෙන්නම මතක් වුණොත් මට යාළුකම කියන එක දෙකම එකට එනවද නැද්ද? දෙන්නා ගැන මට යාළුකමක් ඇති වෙනවා. ඒ යාළු හැඟීම ඒ මිත්‍රත්ව හැඟීම එන්නේ කලින් වෙන වෙනම දෙන්නට යාළුකම් ඇති වෙලා ඇති වෙච්ච ඒවා හේතු වෙලා නිකම්ම කියවේ දෙන විතරනේ. එකතු වෙලා නේද? ඒ දෙක වෙනුවට එක වෙනකොට තව එක්කෙනෙක් එක්ක මිත්‍රත්වයක් ඇති වෙනවා. තුන් දෙනා ගැන මට හොඳ යාළුකමක් ඇති වෙනවා. දැන් මට තුන් දෙනාම මෙහෙම මතක් කරාද? තුන් දෙනා එක තැනක ඉන්නවනේ. තුන් දෙනා මතක් වෙද මොකද වෙන්නේ? තුන්දෙනා මගේ යාළුවෝ කියලා මට එක හිතක් වෙනවා. එහෙනම් එක හිතක් හැදෙන්නේ කොහොමද හේතුවක් හින්දාද? හේතු වෙලා එකතු වෙලා. හේතු වෙලා එකතු වෙලා. හරි. සෝපනීසෝ සත්පරිකාරෝ. මේක හැම වෙලේම අපේ හිතේ තියෙන එක්තරා සිතක් සකස් වෙන මූල ධර්මයක්. අතීතයේ කොහොමද අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය සිතුවිලි කොහොමද මෙතන සකස් වෙන්නේ නේද? එහෙනම් ඒ වගේ හතක් එකතු වෙන්න ඕනේ. මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන හතක් එකතු වෙන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද මේ මේ බලන්න අපි කතා කරමු හිමින් මේක විසඳ ගන්න මම පිළිවෙලටම කතා කරන්න යන්නේ නැහැ. නමුත් සම්මා මම පටන් ගන්න සම්මා කම්මන්තේ මොකද අද පැවරුමක් ඕන හින්දා හරිද? ඉස්සෙල්ලාම සඳහන් කරනවා මේ සම්මා දිට්ඨිය ගැන මේ මේ සූත්‍රය සමන සම්මා දිට්ඨිය පූර්වාංගම වේ කියලා. ඒ කියන්නේ මූලික වෙන්නේ සම්මා දිට්ඨියයි. එතකොට මෙතනදී අපි තේරුම් ගන්න ඕන මොකක්ද මේ දෘෂ්ටිය? මොකක්ද මේ දිට්ඨිය කියන්නේ කියලා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකක්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ? මට මෙහෙම කියන්න. එකම සිද්ධියක්, එකම පුද්ගලයෙක්, එකම දෙයක්. මෙතෙන්ට ගෙනල්ලා මම ඉස්සරහින් තිබ්බා. මම හිතුවා අපි රටේ ඉන්න එක පුද්ගලයෙක් ගෙනල්ලා මම ඉස්සරහින් දෙනවා ඔක්කොමලා දන්නා. අපි මෙතන 20ක් ඉන්නවා නම් ඒ 20 දෙනාට මේ පුද්ගලයා ගැන ඇති වෙන්නේ එකම හැඟීමද? එකම හඳුනා ගැනීමද? එකම චේතනාවද? නෑ. ඇයි? අපි අපුරුට කියයි අපි එක එක්කෙනාට ඇති වෙන චේතනාව එක එක විදිහ වෙන්නේ එයා ගැන දන්න හැටියට. එයා ගැන හොඳ අහලා තියෙන කෙනා හොඳ විතරක් අහලා තියෙන කෙනාට එයා හොඳ පුද්ගලෙක් කියලා හිතන එයාගේ නරක ගැන අහලා තියෙන කෙනා නරක පුද්ගලෙක් කියලා හිතන එහෙම හිතෙන්නේ. එහෙනම් දන්න හැටියට නේද? නේද? එකම පුද්ගලයෙක් ගැන එක එක අන්න ඒ එක එක්කෙනාට එකම වස්තුව ගැන එක එක්කෙනාට ඇතිවන හැඟීමට කියනවා දැක්ම එයාගේ දැක්ම එයාගේ දැක්ම ඒක හැදිලා තියෙන මොන වෙලාවද නම් පරන්තන් ගන්න පුළුවන් පරණ දන්නේ ඔක්කොම එකතු වෙලා හේතු වෙලා තමයි මෙතන යට එයා ගැන අදහසක් එන්නේ හවුද නැද්ද නේද එහෙනම් ඕනම දෙයක හරි වැරද්ද ඕනම දෙයක ඇත්ත తত্ত্বය තේරෙන්න නම් යම්කිසි කෙනෙකුට ඒක හඳාපවතින එයාගේ දැක්ම මතද නැද්ද? ඒ දැක්ම හැදෙන්නේ අන්නර එකතු වීම හේතුවෙන් අතීත භාවිතයේ අතීත භාවිතය අනුව. හරි. එහෙනම් සම්මාදිට්ඨිය තමයි මූලික වෙන්නේ හැම දෙයකටම කියලා කිව්වොත්. ඒක හරිද නැද්ද? හ්ම්. ඒක හරිද නැද්ද? හොඳයි. සම්මා සංකප්පය ගැන කතා කරන්න තියලා මම මේ සම්මාදිට්ඨිය තෝරනවා හරි කොයි පැත්තෙන්ද මේකේ තියෙන තව ගොඩක් දේවල් කතා කරන්න ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් කියලා ඒක අපි පස්සේ කතා කරමු මොකද අද පැවරුමක් ඕන හින්දායි හරි මේක පැහැදිලි කරගන්න පහසු හින්දා මම වෙන මෙහෙම කියනවා මොනවද සම්මා වාචා සම්මා කම්මන්ත කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත කියන්නේ මොනවද සම්මා වාචා කියන්නේ යහපත් වචන සම්මා කම්මන්ත කියන්නේ යහපත් ක්‍රියාවන් නේද? එතකොට මේ යහපත් වචන සහ ක්‍රියාවන් වලට මුල් වෙන්නේ කොහෙද? සිත. අන්න ඒ චේතනාවටයි කියන්නේ සම්මා කම්මන්ත කියලා. යහපත් ක්‍රියාවන් සිද්ධ කිරීමේ අපේ උපදින චේතනාවට කියන සම්මා කම්මන්ත. ඒ චේතනාවට කියන සම්මා වාචා කියලා. මොනවද සම්මා වාචා ගොඩට වැටෙන්නේ? මුසාවාදා වේරමණී, පිසුනා වාචා වේරමණී, පරසා වාචා වේරමණී, සම්ප්‍රප්පලාප වේරමණී. මොනවද සම්මා කම්මන්ත කොට වැටෙන්නේ? පාණාතිපාතා වේරමණී, අදින්නා දාන වේරමණී කාමේසු මිච්ඡාචාරා වේරමණී. ඔය වැරදි හතක් කිව්ව මම දැන්. මේ වැරදි හතෙන් වැළකණු වස් මේ වැරදි හතෙන් අයින් වීම හේතු කොටගෙන උපදිනා වූ යම් හැඟීමක් තියෙනවා නම් අන්න ඒක වැටෙන්නේ සම්මා කම්මන්ත සහ සම්මා වාචා කියන කොට. හරි. පාණතිපාතා වේරමණී අදින්නදාන වේරමණී කාමස්මිතාචාර වේරමණී මේ සම්මා කම්මන්තය දෙආකාරයක් කොට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරනවා එකක් තමයි ලෞකික අනිත් එක තමයි ලෝකෝත්තර වශයෙන් හරි ලෝකෝත්තර සම්මා කම්මන්තය ගැන සඳහන් වෙනවා මෙන්න මෙහෙම හරි බලන්න අපි ත්‍රිපිටකය ඊළඟ දවසේ කතා කරනවා. නමුත් මම මෙතෙන්ට ගන්න ඕනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ගැන කතා කරන්නේ පාණාතිපාතා වේරමණී කියලා විතරක් නෙවෙයි. ආරති විරති පටිවිරති වේරමණී කියලා. ආරති විරති පටිවිරති වේරමණී කියලා. අන්න එහෙනම් ඒ වෙලාවේ උපදින සිත සම්මා කම්මන්තය කියන එක පිළිබඳව ඇත්ත ඇත්තටම ඇයි අපි වැරදි ක්‍රියාවල යෙදෙන්නේ කියලා බලන්න. කාමයේ වර්ධව හැසිරීමක් කියලා ගන්න. මේක යෙදෙන්නේ ඇයි? ඒ කෙරෙහි තියෙන කැමැත්ත ඇලීම නිසා. නේද? එතකොට අපි කට්ටිය නැත්නම් හොරකමේ යෙදෙන්නේ ඇයි? හොර බඩු කෙරෙහි තියෙන හිතේම උපදින ඇලීම නිසා. එතකොට මේ කියන්නේ මොකද්ද? ආරති ඇලීමෙන් ආරති කියන්නේ නොඇලීම විරති කියන්නේ ඇලීමෙන් වෙන්වීම පටිවිරති කියන්නේ සම්පූර්ණ වෙන්නේ කාමයේ වර්ධවා හැසිරීම පිළිබඳව හෝ බඩුවක් හොරකම් කිරීම පිළිබඳව හෝ මාත්‍රීය ඇලීමක් නැත්තම් අපේ සිතේ වැඩේ වෙයිද වෙන්නේම නැහැ එහෙනම් සම්පූර්ණ වෙන්නේ එහෙනම් සම්මා කම්මන්ත කියන ලෝකෝත්තර தත්වය ගැන කතා කරන්නේ ආරති විරති පටිවිරති වේරමණී වේරමණී විතරන්නේ. එහෙනම් මොකක් හරි ලොකු මානසික වෙනසක් ඇති වෙන අවස්ථාවක් තමයි සම්මා කම්මන්ත ලෝකෝත්තර පැත්ත කියලා කියන්නේ. හරිද? දැන් මේ අදහස අපි තේරුම් ගන්නම ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා. කාමයේ වර්ධව හැසිරෙන්න ඕ යම හොරකමක් කරන්න හෝ සිතේ ඇලීම් මාත්‍රයක්වත් නැති අවස්ථාවක් තමයි අපිට මාර්ග අංග බවට පත් වෙන්නේ කියන එකයි මේ කියන්නේ. හරි? හැම එකකම තියෙනවා හැම අංගයකම තියෙනවා ආර්ය වූ ඒ වගේම මාර්ගාංග වූ මේ සම්මා කම්මන්තයක් තියෙනවා අනාර්ය වූ උපදීපාක සහිත වූ පුණ්‍යභාගී වූ මාර්ගංගය තියෙනවා. ඒ කියන්නේ සම්මා කම්මන්තය එක පැත්තකින් අනාර්යයි උපදීපාක සහිතයි පුණ්‍යභාගීයි. ඒ මොකද්ද අපි ඔය ගන්න පාණාතිපාතා වේරමණී. ඒක අනාර්ය කියන්නේ. වැළකීලා ඉන්නේ. හරි. හැබැයි ඇලීම් ඇත. හුඟක් අය සිල් රකින්නකොට ඒ සිල් රැකෙන්නේ ඇලීම් සහිතවද නැද්ද? එහෙනම් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ. නමුත් ඒකට ඇලීමක් තියෙනවා. අනුන්ගේ වස්තු ගන්නෙ නැහැ. හැබැයි ඇලීමක් තියෙන. ඇලීම් තියාගෙන අමාරුවෙන් තමන්ගේ තමන්ගේ සભ્યත්වය සංස්කෘතිය පාපයට තියෙන බය මේ වගේ දේවල් හින්දා ඇලීම තියාගෙන අමාරුවෙන් හරි මේක ආරක්ෂා කරගන්නවා. එතකොට බලන්න කෙනෙක් මූලිකව තීරණය කරගන්නවා බණ ඇහිලා දැන් මේ වගේ අපි සාකච්ඡාවක් ඇහිලා එයා තීරණය කරගන්නවා මම ඇත්තට මේකෙන් වළකින්න ඕන කියලා. ඇත්තටම අපේ වළකින එකේ අදහස කොයි වගේ අදහසක්? මෙතන තමයි මට ඕන කරන්නේ කොයි වගේ අදහසක් විය යුතුද? අපි පංචශීල ප්‍රතිපදාවේ හෝ වෙනත් සීලයක් ආරක්ෂා කරන්නේ ඇයි? හරි ඇයි අපි ඒවා කරන්නේ දැනගෙන කරන්න ඕනේ අපේ තියෙන ලොකු වැරද්දක් තමයි අපි දන්නේ යමක් කරනකොට ඇයි ඒවා කරන්නේ කියලා දන්නේ නැහැ ඇයි අපි මේක කළ යුත්තේ හරි ඇයි අපි මේක කළ යුත්තේ පළවෙනි කාරණාව නැකරුවෝ අපාය යනවා නේද ප්‍රාණඝාත අදාන කාමීත්‍යචාර ආදී වශයෙන් මේ දේවල් කරොත් අපාය යනවා. එහෙනම් ඒක හින්දා නොකර ගන්න ඕනේ. හරි හැබැයි අපායේ නොගියට මේ දේවල් ගැන ආසාව තියෙනවා නම් පීඩණයෙන් ඉඳ නැද්ද ඉඳ වෙන්නේ පීඩණේ ඉඳ වෙන්නේ හැබැයි යමක් තදින් වැලකිලා කාලයක් ඉන්නකොට ඒක අපේ හිතට හුරු වෙනවද නැද්ද නේද අන්නේ හුරු වීමත් එක්ක ටික ටික ටික ටික මේ පීඩන අඩු වෙලා යනවද නැද්ද ඒ විතරක් නෙවෙයි වැරදි දෙයක් ගැන මට කවුරු කෙනෙක්ව නැත්නම් මට කලයක තියෙන ලස්සන බඩු වර්ගයක් කලයක් ඇතුලේ තියෙනවා පාසලයක් ඇතුලේ තියෙනවා කියලා හිතන්නකො මොන හරි ලස්සන බඩු වර්ගයක් පාසලයක් ඇතුලේ තියෙනවා කියලා මට කියනවා මේ බලන්න ඔගේ මොන හරි වටින දේවල් වර්ගයක් තියෙන කියලා. දැන් මට හැම වෙලෙම ඇලීමක් තියෙනවා මේක බලන්න ඕන බලන්න ඕන. කට්ටිය කියනවා ඔකට ඇලෙන්න එපා කියලා. කිව්වට බෑ. එහෙනම් මගේ හිත නිකන් බැලලා මේක ඇතුලේ තියෙන්නේ වටින දේවල් හින්දා. හරි. හැබැයි හරියට මම දැනගත්තොත් මේක කඩන්නෙත් නැතුව මේක ඇතුලේ තියෙන්නේ නොවටිනා, ඊටාම කැත නොවටිනා දේවල් වගේක් කියලා මං හරියටම දැනගන්නවා කාගේ හරි කීමක් හින්දා ඒකෝර මට අරකට තිබ බැලීම නිකම්ම නැති වෙනවා නේද එහෙනම් ඇත්ත తත්වය දැනගත්නකොටත් ඒ වගේම තමන් යමක් තදින් පාලනය කරගෙන ටික දවසක් ඉන්නකොටත් ඒක පාලනය කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙනවද නැද්ද විශේෂයෙන් ඇත්ත తත්වය දැනගන්නකොට කැපිලම යනවා අය පාලනය කරන්න දෙයක් දැන් ඉතින් අර අර පාර්සලයේ තියෙන මොනවද කියලා බලන්න පාලනය කරන්න ඕනේ අන්න එවැනි தත්වයකට පත්වීම සඳහායි මම මේ ප්‍රාණඝාතේ වරකින්නේ. ඇයි ආරති, විරති, පටිවිරති වේරමණී. එහෙම අදහසක් එහෙම අපිට ආවද දන්නේ නැහැ. නේද? සීල් සමාදන් වෙනකොට එහෙම අදහසක් එහෙම ආවද දන්නේ නැහැ. එහෙනම් අන්න ප්‍රායෝගික කරන එකටයි යන්න යන්නේ. අන්න ඒ අදහස අපි ඇති කරගෙන අද පටන් අද පැවරුම ඒක හරිද? අපේ සිත පුරුදු කරන්න ඕනේ. එතනයි පුරුදු කරන්න ඕනේ. හරිද? මම පරස වචන නොකිය ඉන්නකොට මට සංඥාවක් එන විදිහට මගේ හිත පුරුදු කරගන්න ඕනේ. මම පරස වචන නොකිය ඉන්නේ. පරස වචන කීමට තියෙන ඇලීම සම්පූර්ණයෙන් අයින් කරන්න. මොකද්ද පරස වචන කියන්නේ ඇලීමක් තියෙනවද? පරසවදන කියන්නේ අපි ඇලිලාද? ඇලිලාද කියලා බලා ගන්න වෙන්නේ කොයි වෙලාවකද දන්නවද? ඇලිලා නම් නොකර බැරි වෙනව නේද? ඇලිච්ච දේවල් නොකර බැරි වෙනව නේද? ඇලිච්ච රූප තියෙනවනම් නොබලා ඉන්න බෑ. ඇලිච්ච ශබ්ද තියෙනවනම් නොඅසා ඉන්න බෑ. පරස වචන කීමට ඇලිලා තියෙන ඇලිල්ල තේරෙන්නේ කවුරු හරි මට පරස වචන කියන ලාවටයි. මොකද කියන්නේ? නේද? නවත්තන්න පුළුවන්ද? බලන්න සතුට සඳහා එක කරන්නේ අපි. අන් අය පරස වෙනකොට මගේ හිත ගිනි සහිත සිතුවිලි උපද්දවනවා. මේක හොඳට තේරුම් ගන්න මේක හරීම හරීම අසාධාරණ වැඩක්. මේ ස්වභාව ධර්මයෙන් අපිට හම්බෙලා තියෙන හරි අසාධාරණ වැඩක්. ඒ අසාධාරණේ තමයි අන් අයගේ වැරදි හැම වෙයි අපිට සිතුවිලි එනවා ඒවා ඉන්නේ ගිනි පියාගෙන ඉන්නේ. මගේ අතුලාන්තය දවනවා එතකොට. ඇතුළාන්තය පුච්චනවා. හරිද? ඒ ඇතුළාන්තය පිච්චෙනවා වගේ දැනෙනකොට මේක ඇතුළ පිච්චෙනවා වගේ දැනෙනකොට මට එහාපැති පරිවචනයක් කියනකොට කවුරු හරි කෙනෙක් හරි නැත්නම් වැරදි වැඩක් කරනකොට මගේ සිත පිච්චෙනවා වගේ දැනෙනකොට ඉතින් දරන්න අමාරුයිනේ. අන්න දෘෂ්ටිය තමයි ඉස්සරහට එන්නේ. හොඳට බලන්න මේක තේරුම් ගන්න. ඒ ඒ කෙනාගේ දෘෂ්ටිය එන්නේ. එයාගේ දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය නම් මම තේරුම් කරන්නම්. මිත්‍යා දෘෂ්ටිය නම් එයාට එයාගේ හිත කියන්නේ මොකද්ද? බයනවනේ පැත්තට. හරි. අනිත් පැත්තට බයනවා. ඔය දුක නැති කරගන්න තියෙන ක්‍රමේ ඒක කියලා. එයා මොකද කරන්නේ? එතකොට ඒ දුක නැති කර යාට සතුටු වීම සඳහා සතුටෙහි සැප වේදනාවේ ඇලීම තියෙන හින්දා එයා මොකද කරන්නේ? දබං ගාලා අනිත් පැත්තට දැල්ලා දානවා. දැල්ලා දාපුවම මම කිව්වා හොඳට. දැන් සතුටුයි. හරි පුළුවන් ද බලන්න එවැනි පරිසවචන හම් වෙයි මම මේ පරිස නොවි ඉන්නේ ආරති විරති පටිරති ඒ ඇලීම පවා අයින් කළ දාන්න ලෝකයේ මිනිස්සු ඉස්සරහා හරියට අන් අයගේ ක්‍රියාකාරකම් අන් අයගේ වචන හමුවේ දුවන රූකඩයක් වගේ මගේ ජීවිතේ නේද ඒක රූකඩයක් වගේ ඇයි මම රූකඩේ කිව්වේ පාලනය තියෙන්නේ කාගේවත් ඇඟිලි වල සූකර නටුනද කියලා තියෙනවා නේද? පාලනය තියෙන්නේ කාගේවත් ඇඟිලි වල. එහෙනම් එයා ඇඟිලි නට මෙහි නටනවා පේනවා හොඳට හැබැයි නටන්නේ වෙන කොහෙද වැඩක් ඒක. ඒ වගේ මෙතන පාලනය අපි දීලා තියෙන්නේ බාහිර ලෝකෙට. නේද? බාහිර ලෝකෙ අපි පාලනය කරනවද නැද්ද? දකින දේවල්, ඇහෙන දේවල්, විඳින දේවල් අනුව අපිට නොයේකුත් සිතුවිලි ඇවිල්ලා ඒ අනුව අපි හැඩ ගැන්වෙනවද නැද්ද? ඒ අනුව අපි දඟලනවද නැද්ද? ඒ ඇයි අපේ අතුලාන්තයේ පිච්චෙන හින්දා, දැවෙන හින්දා, රත් වෙන හින්දා. හරි. අන්න ඒක නැති කර ගැනීම සඳහා මම මේ සීලය ආරක්ෂා කරනවා කියලා තැටි හැඟීමක් අපි තුල තිබෙනවාද? කෙනෙක් පරුස වචන කියනකොට මම පරුස නොවි ඉන්නේ කාගේ ජයග්‍රහණය සඳහාද? මගේ ජය ගන්න. එයා මට අන්තිමට පරිශෝධන කියලා කියලා කිය ශබ්ද නැතුව ඉන්නවා නිවටයක් කියයි. හරිද? නිවටකමට ශබ්ද නැතුව ඉන්නවා කියයි. තව ශබ්දත් නැතුව ඉන්නවා කියයි. හරි. ඒ වෙලාවට මට පුළුවන් වෙන්න ඕනේ. ශබ්දයක් දාන්න ඕන. හැබැයි ආවරි දවන්න. හරි ඕන්න මට ශබ්ද දාන්නත් පුළුවන්. ඕන්න මට නොදා ඉන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයක්ම කරන්නේ මම මගේ විමුක්තිය සඳහා. මොකටද මේ තියෙන දේවල් මේ තියෙන தත්වයන් වලින් අත මිදීම සඳහායි මම මේ සීලය ආරක්ෂාන්නේ කියන හැඟීමකින් ආරති විරති පැටලෙ. දැන් මම අහනවා පොඩි ප්‍රශ්නයක්. දැන් මම කිව්ව ටික ඇහුවා නේද? දැන් මම කිව්ව ටික ඇහුණා නේද? ඇහුණත් එක්ක තියෙනව නේද ඒක අදහස් වෙනුන. ඇත්තට අපි සිල්ලා කරලා තියෙන්නේ මේ දැනගෙන නෙවෙයි. නේද? එහෙම අදහසක් තියෙනව නේද? හා එහෙනම් ධර්ම ශ්‍රවණය කරනකොට, කල්යන මිත්‍ර ආශ්‍රය කරනකොට අපේ දෘෂ්ටිය අන්න ඒකයි කිව්වේ සම්මා දිට්ඨිය පූර්ව අංගයක් වෙනවා කියලා. සම්මා දිට්ඨිය පූර්ව අංගයක් වෙන්නේ ඒකයි. හරි. සම්මා දිට්ඨිය තුලින් එයා දැනගන්නවා හරියටම මිත්‍යා සංකප්ප නැත්නම් මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත කියන්නේ මොනවද? සම්මා කම්මන්ත කියන්නේ මොනවද කියලා. සමහර අය ඉන්නව නේද පරුස වචන කියනවා ඒක වැරදි වැඩක් කියලාවත් දන්නේ නැහැ. සත්ව ඝාතනය කරනවා ඌරෝ කියන්නේ කීයක් වගේ හරියට නිකන් සමහර අයට. එයාලා හිතන්නේ මෙයා මැව්වේ නේද? කෑම සඳහාම වල තියෙන්නේ. ආ ඒක ඕකද? මම කල්පනා කරනවා මේ මවපු කෙනාට බැරි වුණාද කේක් ගෙඩියක් වගේ මවන්නේ. නේද කේක් ගෙඩියක් වගේ මෙව නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ මොකද මේ විඤ්ඤාණයක් සහිතව මැව්වේ මේ ඛණ්ඩ තියෙන සතාව මොකටද එහෙම මැව්වේ එහෙනම් හරියම සාධාරණයි කේකුත් මවලා ඌරුත් මවලා නේද ඈ ඌරු කේක් මවන්න තිබ්බා <laughs> එහෙම වුණා නම් කෙලින්ම ඌරුමත් මස් පිටින් පහළ වෙනවා මේ ලෝකේ එතන විඤ්ඤාණයක් නැහැ එහෙම නැතිනම් සතාට හිංසාවක් වෙන්නේ නැහැ කේක් කෑ ගහනවද කපන්නේ අනිවාර්ය කපන්න එපෝ කියලා හැවුරන කෑ ගන්න බය දුවනවා එහෙනම් දැන් ප්‍රශ්න වර්ගයක් තියෙනවා නමුත් සමහර අයට මිත්‍යා අදහස් තියෙනවා ඒවා අපිට මාවලා තියෙන්නේ කියලා අන්න ඒ අය මිත්‍යා දෘෂ්ටි කියලා දන්නේ නැහැ මේක සම්මා දිට්ඨිය මේක මිත්‍යා දෘෂ්ටි කියලා හොඳට තේරුම් ගන්න ඕනේ මේ කාරණා සතෙක් වෙනවා ගිය ඇතුළට හරිද අන්න ඒ වෙලාවේ මම වෙනදා වගේ නෙවෙයි වෙනදා මම සත්තු මරන්නේ නැහැ සත්තු මරන එක හොඳ නැහැ කියලා දෘෂ්ටියේ මම ඉන්නවා හැබැයි ඒ වෙලාවේ මගේ හිත කියනවා විසකෝර සර්පයා දැක නෑ අර මෝඩයා. විසකෝර සර්පයා මරා දාන්න ඕනේ. ඒක තියෙන එක හොඳ නෑ. එතෙන්දි මම සම්මාදිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද? මිත්‍යා දෘෂ්ටිකයි. අන්න ඒක මම දන්නේ හරි. අන්න ඒක දැනගෙනත් ඒ වැරද්ද කරන අය ඉන්නවද නැද්ද? ඒක මිත්‍යා දෘෂ්ටියක් කියලා දැනගත්ත පමණින් හා වෙතාවත උදාහරණයකට කාමයේ වර්ධව හැසිරීම කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ ශරීරය පිළිබඳව සුබ හැඟීමක්. ශරීර පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කරගත්තොත් ඒ දැක්ම තමයි මොකද්ද? උද්දං පාදතලා අදෝ කේසමත්තකා තතිපරියන්තම් පුරං නානා ප්‍රකාරස අසුචිනෝ පච්චවෙක්කති මේ සියලු ශරීර පිළිබඳව පිළිකුල් හැඟීමක් ජනනය විය යුතුද නැද්ද? ජනනය විය යුතුයි. එතකොට කාමයේ වර්ධව හැසිරීමකට යන්නේ එවැනි හැඟීමක් මාත්‍රයක්වත් නැති හින්දා නේද? එතකොට කාමයේ වර්ධව හැසිරීමකට යන කෙනාට සමහර අයට ඒ වගේ ඒ වළක්වා ගන්න අවශ්‍ය කිසිම හැඟීමක් නැහැ එහෙනම් සම්මාදිට්ඨිකද මිත්‍යා දෘෂ්ටිකද? මිත්‍යා දෘෂ්ටිකයි. හරිද? ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවද නැද්ද? අපි පොඩි කාලේ ඉඳන් අහලා තියෙනවද නැද්ද මේ ශරීර පිළිකුල් කියලා අසුභ භාවනාව ගැන නේද? මේ ශරීර පිළිකුල් කියලා අපි දන්නවද නැද්ද? දන්නවා. දැනගත්ත අපිට යම් යම් වෙලාවල් වලදී එහෙම හැඟීම් මාත්‍රයක්වත් නැති සිතුවිලි උපදිනවද නැද්ද? හරිද? අන්න ඒ සිතුවිලි උපදින වෙලාවේ එන්නේ සිතුවිලි උපදින වෙලාවේ මම සම්මාදිට්ඨිකද මිත්‍යාදෘෂ්ටිකද? මිත්‍යාදෘෂ්ටිකයි. හැබැයි ඔතන හොඳට තේරුම් ගන්න ඕනේ මගේ ළඟ මිත්‍යා දෘෂ්ටිය උපදිනවාය කියලා ඒ කියන්නේ මේක මිත්‍යා දෘෂ්ටියය මේක සම්මාදිට්ඨියය කියලා මම දන්නවා. දැන් දැන් මම ප්‍රාණඝාත නැත්නම් අදත්තාදානයක් සිද්ධ කරන වෙලාව කාමයේ වර්ධවා හැසිරීමක් සිද්ධ කරන වෙලාවේ සිද්ධ කරන්න හිත යන වෙලාවේ නැත්නම් ඒ ගැන දැනගන්නකොට මේක මිත්‍යා කම්මන්තය මේක සම්මා කම්මන්තය කියලා මම දන්නවනම් මම දන්නවනම් ආන්ගේ දැනගන්නේ මගේ නිවැරදි දෘෂ්ටියෙන්ද නැද්ද? අන්න ඒ දැනීම මාත්‍රයම කියනවා සම්මා දිට්ඨිය හරි මම මේ කරන්නේ කාමයේ වර්ධනය කියලා. අර අර වෙලාවේ නේද? එයා දන්නේ නැහැ. එයා යම් වෙලාවක දන්නවනම් මේක සම්මාදිත් මේ මිත්‍යා කම්මන්තය මේක සම්මා කම්මන්තේ කියලා දන්නේ. මේක සම්මා කම්මන්තේ කියලා දන්නවනම් අන්න ඒ ඒ දැන ගැනීමටම කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය නැත්නම් හරක දැනෙයිද? නේද? එතකොට ඒ දැනීමටම කියනවා සම්මා දිට්ඨිය කියලා. හැබැයි අපි බෞද්ධය නැත්නම් කර්මකාරණා දන්න අය එහෙනම් විතක සම්මා දිට්ඨිකයි විතක මිත්‍යා දෘෂ්ටිකයිද නැද්ද? එහෙනම් අපි ගෙවන ජීවිතය අපි විතක මිත්‍යා දෘෂ්ටිකයි. <laughs> ඒක නියත මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි. හරි තව එකක් මම කියන්න. කවුරු හරි කෙනෙක් ලොකු වැරද්දක් කරනවා මට. හරිද? මම යන උසාවි. උසාවි ගිහිල්ලා ඒකුත් දේවල් කරලා බලනවා කරලා බලපුවම මේ මාව පරදිනවා අන්තිමට. දැන් මම මොකද කියන්නේ? මේ ලෝකයේ හරිම සාධාරණයි කරපු වැරදි වලට දඬුවම් නැහැ නේද? ඇයි මම උපරිම උත්සාහ කරා කරපු වැරදි වලට දඬුවම් දඬුවමක් නැහැ මේ ලෝකේ හරිම අසාධාරණයි කියලා. හරිද? හරිද ඒක? අන්න ඒ සිතුවිල්ල මට ආවනම් ඒ වෙලාවේ මම මිත්‍යා ඇයි? කරපු දේවල් වලට දඬුවම් නැද්ද? අනිවාර්යෙන් දඬුවම් නැද්ද? තියෙනවා කොහෙද? පාපයට විපාක තියෙනවා. මගේ සිත නිබඳව ඔන්න ඔය සම්මාදිට්ඨිය මගේ ළඟ තියෙනවා නම් අනිත් අය වැඩි කරනකොට මට උසාවි යන්න ඕනේ නැහැ. ඇයි? නේද අපිට උසාවි කියලා දඬුවම් දීමේ ආසාව ඔය තියෙන්නේ. නේද? එහෙම නෙවෙයි. දඬුවම් දිය යුතු අවස්ථා තියෙනවා. දඬුවම් දෙන්න ඕනේ සමාජයත්. මගේ දෘෂ්ටිය තියෙන්න ඕනේ. එයාට හිතවීම නෙවෙයි. මගේ දෘෂ්ටිය තියෙන්න ඕනේ. එයාව නිවැරදි කරගන්න සමාජයේ පැවැත්ම සඳහා දඬුවම් දෙන්න ඕනේ. නැත්නම් වෙන කෙනෙකුත් ඒ වගේ දෙයකට පෙළඹෙනවා. අන්න ඒක නිසාවෙන් දඬුවම් දෙන්න ඕනේ මිසක් මට එයාව රිදවීම සඳහා නෙවෙයි නේද? එතකොට එහෙනම් දඬුවම් නෑ කියලා සිතුවිලි මට තියෙනවා නම් මේ ලෝකේ. අහවල වැරද්ද කරා නම් මම්ම දඬුවම දෙන්න ඕනේ කියලා අදහස මට තියෙනවා නම් ඒ හැම වෙලාවකම මම සම්මාදිට්ඨිය නෑ. ඒ සම්මාදිට්ඨිය තියෙනවා නම් මට ඇත්තටම වැරදි වලට දඬුවම් හැම වෙලෙම තියෙනවා කළ කී දෙයට විපාක තියෙනවා කියන සම්මාදිට්ඨිය මනක තියෙනවා නම් මම නිදහස්ද නැද්ද ගොඩක්. ඔය කට්ටිය වැරදි කරන්නේ මම විඳවන්න ඕනේ. මට අනුකම්පාවක්මයි ඇති වෙන වැරදි දැක්කහම. නේද? එහෙමද දන්නේ නැහැ. නේද මේ අපේ රට හරි වාසනාවන්ත රටක්. ඇයි? අපිට හොඳ අවස්ථාවක් ලබා දීලා තිනවා කොච්චර අපි සම්මාදිට්ඨියද කියලා බලා ගන්න. ලොකු වැරදි කරලා පෙන්නනවා. නේද? එතකොට එතකොට අපිට පුළුවන් වෙනවා මට මට මතක් වෙනවද මේ කට්ටිය කර්මය ගැන? ලොකු මහ පරිමාණ වැඩි කරලා පෙන්නකොට අම්මේ පව් අප්පා කොහෙ යන්නද මේවා කරලා කියලා මතක් වෙනවද දන්නේ මතක් කරලා කරුණාවක්ම උපදිනවද දන්නේ ඒක වෙනවද කියලා බලන්න තමයි මම හිතන්නේ ඔක කරන්න එක්කෝ ඉතින් ඒකින්ද අපේ සිත කොච්චර නිදහස් වෙනවද මේ එක හරි නිවැරදි දෘෂ්ටියකට ආවා. එහෙනම් නිබඳවම নিরතුරුවම මම අර සම්මාදිට්ඨිය පූර්වාංගම වෙනවා කියලා කිව්වේ ඒකයි ඒක මූලික අංගයක් වෙලා තමයි මට මේ මේ දෙක පහදලා දෙන්නේ. හරි? දැන් මට තියෙනවා මිත්‍යා කම්මන්ත තියෙනවා කියලා මම දන්නවා. ඒ කියන්නේ කාමයේ වර්ධව හැසිරීමේ අදහස් තියෙනවා. ක්‍රියාත්මක භාවයේ නැකත් තියෙනවා. හොරකම් කිරීමේ අදහස් තියෙනවා. සත්තු මැරීමේ අදහස් තියෙනවා. බොරු කීමේ අදහස් තියෙනවා. එහෙම තියෙන කෙනාට මතක් වෙනවද නැද්ද? මගේ ළඟ මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. මගේ ළඟ මිත්‍යා කම්මන්තය තියෙනවා. මගේ ළඟ මිත්‍යා වාචා සකස් වෙනවා කියලා. නේද? අන්න ඒ මතක් වෙන ස්වභාවය උපදින්නේ සම්මා සතියෙන්. හරි? අන්න බලන්න අංග එකතු වෙන හැටි දැන් මෙයාට සම්මා දිට්ඨියක් තියෙනවා. සම්මා කම්මන්තයක් තියෙනවා. සම්මා සතියක් තියෙනවා. හරි බලන්න තුනම එකතු වෙලා අතීත දැනුමත් අනුව තමයි මේක වෙලා තියෙන්නේ. ඒ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට මේක ප්‍රහාණය කරන්න ඕන කියන සිහිය. මේක ප්‍රහාණය කරන්න ඕනේ කියලා මේක අයින් කරන්න ඕනේ කියන සමහර තුල වීරයක් උපදිනවා. ආන්ගේ වීරය අර මොකද වෙන්නේ? සම්මා වායාම. හරිද? ඔන්න ඔය විදිහට අපිට මේවා එකතු වෙන ගතිය අත්දකින්න පුළුවන්. හරි. ඉතින් අන්නේ එකතු වෙන ස්වභාවයට තමයි අපි කියන්නේ මේකේ තියෙන මේ ස උපනීසෝ ස පරිකාරක මම ඒ වුණාට මේ අන්තිමතර නෙවෙයි අපි මේ කතා කරේ මූලිකව සම්මා කම්මන්ත සහ සම්මා වාචා ගැන සම්මා ආජීවය තේරිසම වෙන්නේ එතකොට දැන් දැනට මම වළක්වා ගන්නවා වළක්වා ගන්න හැරි අමාරුවෙන් අමාරුවෙන් වළක්වා ගන්න මට සම්මා සතිය නේද? වේදනානුපස්සනාව වඩන කෙනෙකුට, කායානුපස්සනාව වඩන කෙනෙකුට, චිත්තානුපස්සනාව වඩන කෙනෙකුට මේ පිළිබඳ නිවැරදි අවබෝධය ඇති වෙලා මේ පිළිබඳව තියෙන දැඩි උත්සාහය මේ වැරද්ද කරන්න ඕනේ කියලා කියන දැඩි උත්සාහය හිතෙන් ගිලිහිලා යම්කිසි වෙලාවක එයාට මේ වැරදි ක්‍රියාවන් සහ වැරදි වචනවල තියෙන ඇලීම අයින් වෙන්න පුළුවන් දෙයිද නේද ඇලීම ටික ටික ටික ටික ටික ටික ටික ටික අඩු වෙලා යනවා එහෙනම් ඔන්න දැන් ඇලීම නැති වෙනවා එහෙනම් ආරති හරිද දැන් මට කියන්න කාමවර්ධව හැසිරෙන කෙනෙකුට මේ මනුස්ස ශරීර පිළිබඳව තියෙන ආසාව නැත්තම් තියෙන වැරදි හැඟීම අයින් වුණා කියලා භාවනාවකදී මේ ඔක්කොම ශරීර පිළිකුලයි කියන හැඟීම ඉපදුනා කියලා අන්න එතනදී ඇලීමෙන් වෙන්වීමක් වෙනවද නැද්ද නේද නැවත නූපදින තත්යකටම ඒ ඇලීම දැන් ඇලීම වෙන්වීම සිද්ධ වෙන තාවකාලිකව දැන් භාවනාවක් කරන කෙනෙකුට අසුභ භාවනාවක් කරන කෙනෙකුට ඒක මොහොතක එන්න පුළුවන් අදහසක් තියෙනවා. ඒ තමයි මනස ශරීර කිසිම ශරීරයක් ගැන මෙන්න මේ වගේ අදහසක්. එයාට මේ ලෝකේ අරමුණු කරනවා අරමුණු කරනකොට ලෝකේ කිසිම සත්‍යයක් නෑ එයාට රාග වශයෙන් සිතක් උපදවන්න. හරි? එතෙන්ට ප්‍රාථමිකව විස්කම්බන වශයෙන් එන්න පුළුවන්. අසුභ භාවනා කරන කෙනෙකුට. ඒ අත්දැකීම අත්විඳින්න පුළුවන් මිනිසුන්ට අපි මේක පුහුණු කරන්න පුහුණු කරලා බලන්න හරි ඒකත් එක්ක ලැබෙන නිදහස බලන්න කොච්චරද කියලා හැම නිමේෂයකම අපි අවිවේකීව හැම වෙලාවකම ඉන්නේ හිත අවිවේකයෙන් ඉන්නේ කැමැති ශබ්ද කැමැති රූප දකින්න ඕන දකින්න ඕන දකින්න ඕන දකින්න ඕන දකින්න ඕන දකින්න ඕන දකින්න ඕන ඒවා හොයනවා ඒවා නිබඳව හොයනවා හරි වෙහෙසකාරී තත්වයක තමයි මේ හිත තියෙන මොකද මේ හොයනවා හොයන්න වෙහෙස තියෙන හැම වෙලෙම ප්‍රාර්ථනාවක් තියෙනවා හිතේ. දකීවා දකීවා දකීවා දකීවා කියලා. හරිද? අන්න ඒ ප්‍රාර්ථනාව හින්දා මොකද වෙන්නේ මේ මනුස්ස ශරීර දැකීමේ ආසාවෙන් අඩුම තරමින් නේද? අතක් පාදයක් හරි දැකීමේ අවශ්‍යතාවයකින් බලන් රූපප්පා එක තියෙන විකාර ගතියක අතුලින්නේ. නේද? අපි හැමෝටම පාද තියෙනවා. අපි හැමෝටම අත් තියෙනවා. නේද? නමුත් එකපාරටම හිතපුවාම හරිම නේද කමන්නේ මම හිතන්නේ මම මෙහෙම කිව්වට නේද එකපාරට හිතුවා අපේ සිතුවිලි පිළිබඳව අපිට මහ පුදුමයක් ඇති වෙනවා මේ ලෝකෙ පිරිච්ච අපි හරි අත්දැකීම නේද අත්දැකීම කියන්නේ අත්දැකීම නෙවෙයි අත්පා දැකීම පිළිබඳව නේද අත් දකින්න පා දකින්න නේද හිස් දකින්න මුහුණු දකින්න හැම දකින්න පුදුම කැමැත්තකින් ආශාවකින් පීඩාවකින් ඉන්නවා නේද මේක තේරුම් ගත්ත යම් ජීවියෙක් මේක තේරුම් ගත්ත යම් විදර්ශකයෙක් එක සැනයක එයාට කිසිම දෙයක් නැතින අවස්ථාවේ අයින් වෙනවා හරි හරි කිසි අවශ්‍යතාවයක් නැති වෙනවා හිතට ලොකු විවේකයක් ඇති වෙනවා ඒ විවේකයත් එක්ක යාට ඒ විවේකය නිසා මහා සුවයක් ඇති වෙනවා ලෝකේ මෙහෙම එකක් දැකීම වුණාවක් නැහැ ඉතින් මූලිකව ඒව උපදිනකොට කියන විස්කම්බන ප්‍රහාණය කියලා. එහෙනම් ඒ වෙලාවේ ඇලීමෙන් වෙන් වුණා. ඇලීමෙන් වෙන් වුණා. හරි. එතෙන්ට යන්න තමයි අපි මේ වේරමණී කියලා පටන් ගන්නේ. හරි. එහෙනම් පළවෙනි එක නොඇලීම, ඊළඟ එක ඇලීමෙන් වෙන්වීම, ඇලීමෙන් වෙන් වුණා. හැබැයි ටික දවසක් මේ පුහුණුව අයින් වෙනකොට ටික ටික ටික ටික ඒක නැවත නැවත ඒක යෙදෙන්න තු වෙනකොට ආයෙ මොකද වෙන්නේ? ආයෙ මේ ටික ටික ඇරෙන්න පටන් ගන්නවා. අරව අමතක වෙනවා. සිහිය නැතුව යනවා. දැන් අර කිව්ව සම්මා සතිය නැතෝ. එතකොට නමුත් එයා දන්නවනම් මේ මිත්‍යා කම්මන්තයක් ඉපදලා තියෙන්නේ. මේක වැරදි ක්‍රියාවක් වැරදි වැරදි ක්‍රියාවක් සිදු කිරීමේ අදහසක් නේ තියෙන්නේ කියලා. ආයෙ ආයෙ මෙයා මේක වර්ධනය කරගත්තොත් යම් දවසක මේ ලෝකයේ තියෙන සත්‍ය తত্ত্বය නැත්නම් සත්වපුද්ගල සංඥාව යාට සම්පූර්ණයෙන්ම අයින් වුණා. අවබෝධ වෙන දවස එනවා. අන්නේ අවබෝධ වෙන දවස තමයි කවදද අර කිව්ව අටම එකතු වෙන වෙලාව. හරි? අන්නේ උපරිම අවස්ථාවට එනකොට මේක මොකදපත් වෙන්නේ? සම්පූර්ණයෙන්ම වෙන්නේ. සත්‍යයේ පුද්ගලයේ විදිහට නැතුව මේක වෙන් වෙලා නාම රූප පරිච්ඡේද වෙලා ඇත්ත తত্ত্বය මිනිස්සෙක්ගේ කියලා ගන්න මේ ශරීරයක තියෙන සත්‍ය ස්වභාවය අත්දකින අවස්ථාවක් වෙනවා. අන්නේ අවස්ථාවකට කියනවා පටිවිරති කියලා. හරිද? විරති පටිවිරති කියලා. ඒ කියන්නේ ආය එයාට එවැනි අදහසක් කියන්නේ කාමයේ වර්ධවා හැසිරීම පිළිබඳ අදහසක් ආයේ එන්නෙම නෑ. හැබැයි කාම රාග තියෙනවා. එවැනි ඒ පළවෙනි අවස්ථාව මේ කියන්නේ. ඒ කියන්නේ සෝවාන් මාර්ගසිත ඉපදීම කියන. අහවල් පුද්ගල ભેදයෙන් තියෙන අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම නැතුව යනවා. රැක ගන්න පුද්ගලයෙක් රැක ගන්න ඕනේ මට මට කාමයේ වර්ධව හැසිරීම සඳහා හෝ වෙනත් යමක් සඳහා හෝ නැත්නම් අහවලා හොරාය අහවලා ඡන්දියාය අහවලා හොඳ කෙනාය අහවලා ආදරය කියන ඕකෝම ඉවරයි. හරිද? එතකොට ඒවා හින්දා සිද්ධ කරන්නා වූ සිද්ධ කෙරෙන ප්‍රාණඝාත ආදියත් ඔක්කොම ඉවරයි. මොකද යහපත් සංකල්පනා ඒ කියන්නේ යහපත් ක්‍රියාවන් මිත්‍යා කම්මන්ත කියන දෙයක් තියෙනවා ඒක එතන ප්‍රහාණය වෙන හින්දා. හරි. එහෙනම් ඔන්න බලන්න දැන් අපි මේ කතා කරේ මම මේ ටික ටික කතා කරේ මොකක්ද කියලා දැන් මම පැහැදිලි කරන්නම්. අපි ළඟ මූලිකව ඉස්සෙල්ලාම සම්මා කම්මන්ත කියලා බිඳුවක්වත් නැහැ. නේද? ඉස්සෙල්ලා බණ ඇහෙන්න කලින්. බණ ඇහුණාට පස්සේ සම්මා කම්මන්ත කියන චේතනාව ටිකක් තියෙනවා දැන්. නේද? කොහොම ටික ටික තිබුණා මෙයා මේකෙන් වලකින්න වලකින්න වලකින්න පුරුදු වෙනවා පුරුදු වෙනවා කියන්නේ මොකද්ද? ඒ හැඟීම එන්නෙන් එන්නෙන් ප්‍රබල වුණා. හරිද? දැන් නොයලන තත්වයකට පත් වෙනවා කියලා මම කිව්වා නේද? ඒ නොයලන තත්වයකට පත් වෙච්ච කෙනා තුල උපදින සම්මා කම්මන්තය. ඒ කියන්නේ තමන්ගේම හිතේ උපදින යහපත් ක්‍රියාවෙන් ජීවත් වෙන්න ඕනේ කියලා උපදින හැඟීම. ඒක අර වළක්වා ගන්න කෙනාගේ තියෙන සම්මා කම්මන්තයයි දෙක සංසන්දනය කරොත් කෝකද වැඩි? දෙවෙනි එක වැඩි. ඒ කියන්නේ ඒක වර්ධිත එකක්, වර්ධනය වෙලා. මට මේ කියා ගන්න ඕනුනේ මෙච්චර වෙලා අපි ළඟ තියෙන මේ සම්මා කම්මන්ත, සම්මා වාචා කියන ඒවා ටික ටික ටික ටික මොකද වෙන්නේ? වර්ධනය වෙනවද නැද්ද? අර මං කිව්වනේ අර ලෝකේ කිසිම කෙනෙක්ව රාගයෙන් අරමුණු කරන්න බැරි තත්ත්වයක් එනවා කියලා. එයා ළඟ තියෙන කාමයේ වර්ධව හැසිරීමෙන් වැළකීම සඳහා තියෙන බලය අර පල්ලෙහා හිටිය කට්ටියට වැඩිය ගොඩක් වැඩිද නැද්ද? නේද? වැඩි නේද? ඒ ගැන කියන්න දෙයක් නැහැ නේ. එහෙනම් ක්‍රමානුකූලව භාවිතා කරන්න භාවිතා කරන්න භාවිතා කරන්න මොකද වෙන්නේ? මේ හැඟීම් වර්ධනය වෙනවා. යම් දවසක පටිවිරති කියන තැනට වෙනකොට ආරති විරති පටිවිරති වේරමණී කියන හතරම සම්පූර්ණ වෙන දවසට එන්න ඒක ඉහළම තැනට ගිහිල්ලාද නැද්ද? ඉහළම තැනට ගිහිල්ලාද නැද්ද? වර්ධනය වෙලා වෙලා වෙලා නේද? අන්න එහෙනම් සම්මා කම්මන්ත කියන එකේ ඉහළම තැන තියෙනවා. හරිද? හරිද? අනිත් අංග හතේමත් එහෙමයි. අනිත් අංග හතේමත් එහෙමයි. අපි ඉස්සර කතා කරනවානේ සිතුවිලි හේතු වෙන එකතු වෙනවා කියලා. ඔය ඉහළ තැනට වර්ධනය වුණේ හේතු වෙලා එකතු වෙලාද නැද්ද? එයා ඉස්සෙල්ලාම නිකන් උත්සාහයක් ගන්නවා ඊට පස්සේ කාරණා සහිත උත්සාහයක් ගන්නවා ඊට පස්සේ නැවත නැවත නැවත නැවත වීර්ය කරනවා එහෙම කර කර කර කර කර කර මේක උච්චම ස්ථානයකට ආවා. අනිත් හැම එකක්ම එහෙමයි. හරි. සම්මා සංකල්ප කියන්නේ මෛත්‍රිය ගත්තොත් ඒක එක සංකල්පනාවක් තමයි අව්‍යාපාද සංකල්පනාව. මෛත්‍රිය ගත්තොත් මූලිකව තියෙනවා එයාට මූලිකව තියෙනවා සාමාන්‍ය මෛත්‍රිය හැඟීම. මේ මෛත්‍රිය හැඟීම වර්ධනය වෙලා අප්පනා, ව්‍යප්පනා, චේතසෝ, අබිනිරෝපනා කියන ඉහළ තැනකට ගියාම අරන් බලන්න සූත්‍රයම තියෙනවා. එතෙන්ට ගියාම ඒකට කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය කියලා. හරිද? අන්නේ මෛත්‍රී චේතෝ විමුක්තිය කියන එක අපි කතා කරලා තියෙනවා. නමුත් මෛත්‍රී හැඟීම ප්‍රබල කරගෙන ප්‍රබල කරගෙන ප්‍රබල කරගෙන ප්‍රබල වෙලා වෙලා වෙලා වෙලා වෙලා ඉහළම තැනකට ගිහලා දැන් තියෙන්නේ. ඒතර නෙක්කම සංකල්පනාවත් එහෙමයි. හරි. අන්න ඒ අප්පනා විප්පනා කියන්නේ ධ්‍යාන මට්ටමකට ආවා කියලා. දැන් සම්මා කම්මන්ත කියලා පටිවිරති සම්පූර්ණ වෙන්නේ නැතු හිත හිත ඉන්නවා. මොකද මේ? සම්මා වාචා මදිය තෙන්ට ඇවිල්ලා නැහැ තාම. හරිද? දැන් මේ පැත්තෙන් සම්මා සංකප්පයෙන් දෙන්න ඕනේ. හරි. මේ පැත්තෙන් සම්මා ආජීවයෙන් උන හැම එකම හොම වර්ධනය වෙලා වෙලා වෙලා අට පැත්තකින් මේක වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා හැම අංගයක්ම මොකද වෙන්නේ? උච්චම තැනකට වර්ධනය මේ හැම එකක්ම පරණ තමන්ගේ භාවිතය අනුව වැඩිලා වැඩිලා වැඩිලා භාවනා කරනවා මෙයා දහපත් සිහියෙන් කටයුතු කරනවා සිල් රකින්නවා මේ තියෙන ආර්ය ශ්‍රැංග මාර්ගයේ අපිට දේශනා කර තියෙන සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධිය කියන ඒවා වර්ධනය කරගන්න ඕනේ හැමදේම මෙයා නේද දවස ගාන කරගෙන කරගෙන කරගෙන ගිහලා අන්තිමට උච්චම තැනට ඉහළම තැනට මේ හතම ආපුහම සම්මාදිට්ඨිය වල ලෝකෝත්තර මට්ටමටම ඇවිල්ලා තාම ලෞකික. හරිද? සම්මා සංකප්ප වල ලෝකෝත්තර මට්ටමට ඇවිල්ලා තාම ලෞකික. අංග හතේම ලෝකෝත්තර මට්ටමටම නැත්නම් ඉහළම තැනට වර්ධනය කරගෙන යා. තාම හැබැයි ලෞකික. මේ හතම සම්පූර්ණ වෙච්ච වෙලාවක මොකද වෙන්නේ? මේ හත එකතු වෙනවා. හරි. ඉහළට වර්ධනය කරපු හත එකතු වෙනවා. පොඩි පොඩි ඒවා නේද? ඒ සඳහා පිළිවෙත් ඕනේ. ඒ සඳහා පුහුණු වීම ඕනේ. එක දිගට කරන වැඩ පිළිවෙලා ඕනේ. අන්න ඒ හත එකතු වෙන වෙලාවේ තමයි ඒ හත එකතු කරන චිත්තයට කියනවා ඒ හත එකතු කරන චිත්තයට කියනවා ඒ හත මෙහෙම అలවන්නේ සමාධියයි. ඒකට කියනවා මාර්ග සමාධිය කියලා. ඒකට කියනවා මාර්ග සමාධිය කියලා. එහෙනම් අංග 8යි දැන්. හරිද? එහෙනම් දැන් අංග 8යි. හරි. ඔන්න ඔය විදිහට තමයි මාර්ග සිත කවදා හරි උපදින්නේ. මේ කකා බිබී නනා ඇඳ ඇඳ ඒ කටේ කකා බිබී නනා හිතට කමන්නේ වැරදි කර කර අනුන්ට ගරහ ගරහ මහා විකාර වැඩ කරමින් එක එක කෙලෙස් වල අඩු පිළිගැනීමක් නැතුව නේද කෙලෙස් භුක්ති විඳින ඉන්න ගමන් හදිස්සියම මාර්ග හිත පහළ වෙයිද එහෙනම් ප්‍රතිපත්තිය නැතුව මාර්ග හිතක පහළ වෙනවා නෑ නේද ප්‍රතිපත්තියක් නැති අය ඇවිල්ලා වෙලාවකට කියනවාද කාලේ මම ගොවන්නලා ඉන්නේ නේද මේ අංගات එකතු කරගන්න එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වැඩක්ද බැරි වැඩක්ද පුළුවන් වැඩක්. හැබැයි ලේසිද? ලේසි නෑ. කැපකිරීම අවශ්‍යයි. මේ සඳහා ප්‍රඥාව ඕනේ. ඉතින් මේ වගේ වැඩපිළිවෙලක් මේ සත්‍යාරීසික සූත්‍රය තුළ තියෙනවා. මේ අපි කිසිම කිසිම පිළිවෙලකට නෙමෙයි මේ කතා කරන්නේ. සූත්‍රයේ තියෙන පිළිවෙලකට නෙමෙයි. මොකක්ද අපි මේ දවස්වල කරන්නේ? ප්‍රත්‍යවේක්ෂා කියලා. අවශ්‍ය කාරණා ටික කලින් කතා කරපු දේවල් වල මතක් කරගෙන අපේ ජීවිතයට මේක එකතු කරගන්න යන්නේ. එහෙනම් අද පැවරුම තමයි අද ඉඳන් අපි පුහුණු වෙන්න ඕනේ නිබඳව. සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව ආදියට අදාළ යමක් කරනකොට මම මේ කරන්නේ මාර්ගයට උපදවා ගැනීම සඳහායි. මගේ සිතේ මාර්ගයට පදනම් ආර්ති විරති පටිවිරති වේරමණී අන්න අතෙන් තමයි ඒක වෙන්නේ. සුදෙද්දිම. හ්ම් මෛත්‍රිය වඩන්න ඕනේ. ඇයි මෛත්‍රිය වඩන්නේ? සුඛං සුපති සුඛං පටිබුද්ධති ඒවට විතරක් නෙවෙයි නේද? මොකටද මෛත්‍රිය? මෛත්‍රිය ඕනේ මට මාර්ගසිත වර්ධනය කරගන්න. නෙක්ඛම්මයෙන් කටයුතු කරද්දී යමක් අතහරින්න යමක් දෙද්දී නිවන් අරමුණු කරගෙන දෙනවා කියන්නේ මොකද්ද? මේවා අතහරින්න පුරුදු කරනවා කියන්නේ. නැතුව එකක් දුන්නොත් දෙකක් හම්බ වෙනවා කියලා අහලා තියෙනවා. ඔන්න ඔය දෙනවා අප්පා කියලා දත්තු කාවෙන් දෙනවා. <laughs> නේද? එහෙම හරියන්නේ නෑ. සියලු දේ අතහැරලා අත හොදාගත්තා වාගේ නේද? දෙන්න ඕනේ. අන්න එහෙම කරද්දී බෝධිසත්වවරුන්ට අදහසක් තියෙනවා නිවන් දැකීම සඳහා මම මේ පුරුදු කරන්නේ කියලා. එහෙම පුරුදු කරගෙන ගිය කෙනෙකුට තමයි නෙක්ඛම්ම සංකල්පනාව ව්‍යාසම්පක කල්පනා අවිහිංසා සංකල්පනා කිසිදු සත්‍ය මාත්‍රයකට මගෙන් හානියක් නොවේ සිටිය යුතුයි කියලා තමයි සංකල්පනා තියෙනවා. ඒකද මේ මේ මට බැන්නත් ගැව්වත් මම කාටවත් හානියක් කරන්නේ නැහැ. මම මම ඉතාමත්ම අවිහිංසා සහගත ජීවිතයක් ගත කරනවා. අන්න එහෙම ඒ සංකල්පනාත් එක්ක එන්න ඕන ඒවා අර්පණා තත්වයකට. හරිද? ඒ විදිහට අංග 8ම 8 පැත්තකින් වර්ධනය වෙලා වෙලා වෙලා වෙලා වෙලා මොකද වෙන්නේ? ඔතෙන් එනවා. ඒක දැනගෙන ජීවත් වෙන්න කියලා මම කියන්නේ අද පැවරුම එකයි. හැම වෙලෙම සිල් සමාදන් වෙනකොට මෛත්‍රිය වඩනකොට යමක් දෙනකොට හරි ආරෂ්ඨාංග මාර්ගයේ අංග ටික හොයනද අපි ඊළඟට සම්මා දිට්ඨිය අංග ටික විස්තර කරගමු හෙට දවසේ. එතකොට ඒ අංග ටික තව හොඳට ග්‍රහණය කරගන්න ඒවා ග්‍රහණය කරගෙන ඒවා හොයාගෙන තමන්ගේ ජීවිතය තුලින් අපේ මානසිකාරය තුලින් අපිට ඔය වැඩේ කරන්න පුළුවන් බලු පැටියෙකුට බෑ වෙන කෙනෙකුට බෑ. අපිට මේ ලැබිලා තියෙන මානසිකාරය අපිට මේ ලැබිලා තියෙන ඔළු gediy මේකේ මේක ක්‍රියාත්මක කරන්න මේක චක්‍රයක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. අපි මේක අද කාලේ ගැලපෙන විදිහට මේක මෘදුකාංගයක් නක්. මේක මෘදුකාංගයක්. ඒ කියන්නේ මේක software එකක්. කොයි කම්පියුටර් දාන්න පුළුවන් එකක්ද? මේකට දාන්න පුළුවන් එකක්. එහෙනම් කම්පියුටරේ අපිට අත මුර්ධකාංගයේ බුදුහාමුදුරුවෝ හදාගන්න හැටි දේශනා කරලා තියෙනවා. දැන් තියෙන්නේ මේකට දාන එක. ඒක දාගන්න නැතුව බැරිලා යනවා. මනසක් එක්ක ඉපදිච්ච වෙලාවේ බුද්ධෝත්පාද කාලයක බුදුබණ ඇහෙන කාලයක කල්යාණ මිත්‍රයෝ ඉන්න කාලයක මට මගේ සිත සකස් කරන වැඩ පිළිවෙලට යා යුතු තියෙනවා මා යා යුතු තියෙනවා නැත්නම් මම මේ ඔච්චර වටින ධර්මයක් තියාගෙන මම මොකද කරන්නේ? ගෙදර වැට ඉඩම් නේද පොල් <laughs> නේද මැෂින් තාන්න මාන්න මේවා ගැන කල්පනා කර කර කල්පනා කර මැරෙනකොට මකලා දාන්න තියෙන දේවල් ගැන කල්පනා කරගෙන හැමදේ. ඒකෙන් මේවා අයින් කරන්න එපා ඒව ඒව එපා කියන එකද? නැහැ නැහැ ඒවත් එක්ක ජීවත් වෙන්න ඒවා තියෙන්නේ මොකටද? ජීවත් වීම සඳහා. නේද? ජීවත් වීම සඳහා. එතකොට අපි ධර්මාබෝධය සඳහා ජීවත් විය යුතුයි. ඒක මතක තියාගන්න ඕන කාරණාව. ඒ කියන්නේ හැම නිමේෂයකම Taman කරන හැම ක්‍රියාවකදීම ආරියස්ථායක මාර්ගය වැඩෙන විදිහට අපේ කටයුතු සම්පාදනය කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තවදුරටත් අපි හෙට කතා කරමු. සමහරට කියන්න බෑ මේක මම සති දෙකක් කතා කරන්නත් ඉඩ තියෙනවා. මේ මොකද අත්‍යවශ්‍යයි අපි යා යුතු ගමන මොකක්ද කියලා දැනගෙන යන්න ඕනේ. අපි යන්නේ යන ගමන දැනගෙන නෙවෙයි හුඟක් වෙලාවට. ඇයි මම මේවා කරන්න කියලා දැනගන්න. ඇයි මම සිල් රකින්න කියලා දැනගන්න ඕනේ. ඇයි මම භාවනා කරන්න කියලා දැනගන්න ඕනේ. අන්න එහෙම වුණොත් අපිට මේක මොකක් හරි දේරුමකට එන්න පුළුවන්. ඒ හින්දා සති දෙකක් හරි කමන්නේ කතා කරලා බලමු. කතා කරලා මේ අතට ගැටලු ඉදිරිපත් කරන්නත් පුළුවන්. සජීවීව දැන් මේ වෙනකොට ඒක හින්දා ඒ හැම දෙයකම අපි බලමු අපිට ප්‍රායෝගික තලයකට මේක ගන්න පුළුවන්ද සමාජ කතිකාවතක් දක්වා කියලා. ඉතින් අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වය දක්වාගේ පින්බර දායකත්වය නිසාවෙන් තමයි අද දවසේ මේ ධර්ම දේශනාව නිවසට රැගෙන එන්නේ. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ඒ හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති